වෙගම් වා ඒ මූණුතන් ඒ මූණුතන් ගේ රස්කලාංගිය බලානතේ මේ බහි මුමිනු යාමෙද්දොහක අලි උජාලා වෙගම් වා මූණුතවගේ මුරාදකී ඒ මුමිනු مؤمنون أبامين قبل رسكلانج قيامت دهوغا دكير أي أبامين لبي أمي برو نعمي ميواهك عقيدة بابتهوغ بيان قرم مجهوني مسلمون كما دوا قرا بياكو إبا إنكار قرم كما قيامت دهوغا الله فنان كما أي معتزلان أميهم بناغوتوغا قيامت دهوغا الله نفنان إكا كابس دنيا كوس أدي قيامت دهوغا كوس نفنان اي بامين دليلكي كيرت قرآن الله سبحانه وتعالى بيان قربا فبي موسى عليه السلام الله حضرتم ادي دنوني اي الله تيمن كليفان ادي ودا گنو اي الله فنما اي الله دكما اي الله هي قربان لن تران اي موسى හමකෂවරුන් කලයේ ෆානකත් තිමන් අල්ලාහ් ෆෙනි වැඩෙන්නු ගන්නවානේ. එතාගේ නිලන් ලන් අරවිබහුම් මේ බේනුම් කුරණී මුස්තකබල එක්කොන් නෆී කොල්ලෝ. මුස්තකබල් එක්කොන් නෆී කොල්ලම ඒගේ මානය කි දුවහක් වස් නොෆෙන්නානේ දුවහක් වස් නොෆෙන්නානේ ලන් තරා දුවහක් වස් නොෆෙන්නානේ කලේක ෆානකත් තිබන් අම්බා ඒ ලෆ්සි මානා ඉල්මරින් මිබෑමි හුනත් දෙව්වා ජවාබකි එයි එතාංග ලන් මුරාදකි දුනියේග අල්ලාහුම ෆෙන්නාන කමේ ලන් එලෆ්සකුන් ආඛිරතුග ෆෙනුම් නෆියෙන් නොකරේ අල්ලාහ් සුබ්හානහු වතාලා ආඛිරතුග මුමිනුන ෆෙනුම් නෆියෙන් නොකරේ එලන්නේ ලන් ena fi qurani duniyega allah fenume duniyega evves miyakan allah nu fennani dalila hi koba dalila ki allah ki qur'an ko yahudinna behe ko tunga wahi qur'afa emihun marakanne denete lan yatamannahu abada etanga vesenilan lan yatamannahu abada emihun duwa hakus marakanne denete කලේග ෆානු එමිහුන් ගාතුක විදාලව බල්ලවාෂය තිබෑමිහුන් තිදව කුරා දවවායකී ති තෙදු දවවායක මුගවානවා එබැහි එමිහුන් දවවා කුරි නහනු අහ් නහනු අබුනා අල්ලාහි ව අහිබ්බා තිමන්නමන්නකි අල්ලාහුගේ දරින්නේ අදි අල්ලාහුගේ එම්මෙ ලොබුවති අලහුනේ තිමන්නමන්නකි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම අල්ලාහ් වයි කුරාන කලේෆාන මිහුන විදාලව බල්ලවාෂේ තිය බෑමිහුන් ති කුරා දවවාකි ති තෙදු දවවාක් කමුක වානම මරං එදි බලාෂේ ඉමරවගෙන් තා වහන් අල්ලාහ් ගාදුරත දෙවේ ඒ බෑමිහුන් බරන් තිමන්නමන්නකි අල්ලාහුගේ දරින්නේ දැන් අල්ලාහ් කරන ලන් යතමන්නහු අබදා බිමා කද්දමත් අයිදීහිම් එමීහුන් එමීහුන්ගේ අතුම් ෆයින් කොෆහුර ෆාෆතහුදු එමීහුන් නම් එගේ එකමුගේ සබබුන් දුවහක් වස් එමීහුන් මරකන්නේ දෙය එහෙනම්ස් ගියාමෙත් දොහගේ එමීහුන් එදේ මරා එමීහුන්ගේ බේදේ තන් ආයතෙක්ගේ බොහොරි එමීහුන් නරකෙල් ලෙවේ හිඳුක එමීහුන් මරන් එදේනවා එහෙම දුනියේගේ තංග විසෙනිලන්නස් දුනියේගේ එමීහුන් මරන් එදුන් එනි නෆී වෙෆා ගියාමෙත් දොහගේ එබ එදේ ehenkamun mitaangawes Allah subhanahu wa ta'ala ekalaange fenun ena fi kurawani duniyega akhiratakunu ay etan etas sarihan assakun dalil kure ekalaange yamed dohoga mu'minuna fennanekama ekalaange basbahi kurawani kaafarunna ves eduwa evves wasitaaya kanula kaafarunna swahaka dakwana Allah subhanahu wa ta'ala narakawanta verinnaas ස්වර්ගවන්ත වෙන්නාස් එහෙනම් මේක කලගේ ෆෙන්නානි ස්වර්ගවන්ත වෙන්න එකනේ මේ ආයතුන් එකඟ බදලීලු කුරේ උජූහුන් යෞමයිදින් නාදිර ඉලා රබ්බිහා නාදිර එදෝගේ වේ අලි උජාලවකම් වා මූණතක එමූණත එමූණතක වේ රස්කලහන් කිය බලාන තියබෝ අනං ආයතුක අල්ලාහ් හයිකරබනි අලල් අරායික යන්ظරූන් එමිහුන් අරාමු තම්මති තහුගේ ලැඟිලාගෙන් තිබේ කලහන් කිය බලාන එදෝ ස්වර්ගයේ අරාම් දාන්තක මතීක තිබෙගන් එබෑ මිහුන් අල්ලාහ් බලාන අනං ආයතුක අල්ලාහ් හයිකරබනි ලිල්ලදීන අහ්සනුල් හුස්නා වසියාදා හෙව අමලුත දුනියක කොන් උළුණු මීහුන්න වේස් වරුගේ අදි ඉතුරු නියමතේ අදි ඉතුරු නියමතේ ඒ නියමතකි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම ආදේශ කරන්නේ එයි අල්ලාහ් සුබ්හානහු වතාලා බෙලුමුගේ නසීබුලි අල්ලාහ් දීදාරු මෙතන ඉතුරු නියමතක මුරාද ඒ සුන්නතුන් කුර්ආන් තෆ්සීර් කරගෙන එතන ගන්නේ අදි ඉතුරු නියමතේ ඒ කොන් නියමතේ ඒ නියමතකි එයි අල්ලාහ් සුබ්හානහු වතාලා බෙලුම් මුමිනුන් ස්වර්ගයේක අදි ඉබ්නු අබ්බාස් සුදාලවනේ එතන ග සියාදතුන්ගේ මුරාදකි එයි අන් නදර් ඉලා රබ් ඒ අල්ලාහ් සුබ්හානහු වතාලා බෙලුමුගේ නසීබුඩු ස්වර්ගය අනෙන් ආයතක අල්ලාහ් කරබනි ලහුම් මා යෂාඋන ෆීහා වලදයිනා මසීද් එමිහුන් නම් ඒ ස්වර්ගයක වේ එමිහුන් එදුණු කොම්මෙච් ස්වර්ගවන්ත වෙන්න එමිහුන් එදුණු කොම්මෙච්ෙන් එතාගේ බෑ මෙහුන් ලිබිකම් වේ වලදයිනා මසීද් අයිති මං අල්ලාහ්ගේ හදරතුක අදි ඉතුරු නියමතෙන් ඒ බොතේ මිහුන් ඒ ඉතුරු නියමතකි ඒ අල්ලාහ් සුබ්හානහු වතාලා බෙලුමුගේ නසීබුඩු කලංගෙ ෆෙන්නානේ أي حديث صح حديث ورته قسوار بوري إذ فانا ربي ليرك هند رسول الله صلى الله عليه وسلم بلغ حديث القرباني إنكم سترون ربكم عيانا كما ترون هذا القمر كما كرون تيبامي هن سور جيج قيام الدوهغا الله في النار تيبامي كبير رزق لانك في النار مي هندو تيبامي هن مهر في النفدا مي هندو مهر في النفدا تيبامي هن في النار تيبي سوره النتي الله سبحانه وتعالى ولا تضامون في رؤيته أديك لانك أبن مقابس جل من وانا تيبامي هنا එතකදී මානෙගිල වෙන කුරවැෆවේ ඒ මීහුන් කිනවෙගෙන් එච්චක බලාර මීහුන් ගැන විචාරුන්දක වන බලම් මෙහෙම බෝ ෆුලම් බලන්ජේ එහෙන්නමස් මතීග හඳ එවස් මියා කිතම්ම බෑවරු මීහුන් මිතාංග ජමාවෙති බියස් හඳ බලාක එවස් මියා උඳගුලෙන්වා එම්මෙන්න ෆෙන්නාන හඳ ඒගොත එවස් උඳගුලෙන් නැති අල්ලාහ් සුබ්හානහු තාලා ස්වර්ගවන්ත වෙන්න ෆෙන්නාන අනේ මානේ කි ගෙල්ලුමෙන් වානේ ලෝලක එවස් මීහෙක්ගේ කලාංගේ බෙලමුගා කියාමත් දුවහ සබබකි කියාමත් දුවහුග හුරි ಸ್ವರ್ಗವಂತವರಿಗೆ ಲೋತಕಂ ಅಲ್ಲೋಹವಾನ್ ಇಬಾರ ದೆವ್ವಾಫ ಅಲ್ಲೋಹ ಬೆಲುಮುಗ ಏಕಮಕು ಮಿಯದಕು ಎವ್ವೆಸ್ಲೋಲಕಂ ಅಲ್ಲೋಹ ನೈ ಇಬಾರ ದೆವ್ವಾಫೆ ಅಲ್ಲೋಹ ಫೆನುಮುಗ ಸಬಬಕಿ ಅಲ್ಲೋಹ ರಸೂಲ್ಲಾ ಹದಿಸ್ವ ಕುರುವನಿ ಹಿಜಾಬುಹುನ್ ನೂರು ಎಕಲಾಂಗೆ ಫರ್ದಾಕೊಳು ಎಕಲಾಂಗೆ ವಶಯಾಗನ್ ಲೈಫಾವ ಫರ್ದಾಕೊಳು ವನಿ ನೂರುನ್ನೆ ಲವ್ ಕಶಫತ್ ಎಕ್ ಫರ್ದಾ ಕಶ್ಫು ಎಜ್ಜಿಯ ಲ ಅಹರಕತ್ ಸುಬಹಾತ್ ವಜಿಹಿ ಎಕಲಾಂಗೆ ನೂರು ಫುಲ್ ಫೋರಾ ಹುರಿಹ ಹಿಸಾಬನ್ ಅಂದಾಗಿಂದಾನೆ هن اهم تاوي فربدا تور فربدا نكلاغ كشفو فردا كشفو تور فربدا يتور فربدا باغتون كل كل يغن فاباغن دي فلما تجلى ربه للجبل جعله دكا الله سبحانه وتعالى كشفو ودغن نبي اود فربدا باغتون اود فربدا كل كل يغن فاباغن دي موسى غفانو اي فلنتين اتنا بيتي وداغتي එහෙනම් එව්වස් එච්චක බාරෙන් ලිබිගෙන එව්වස් මහලුවකන් අල්ලාහ් බෙලුමුගේ සබබකි ඒ බාරෙන් අල්ලාහ් නෙයි දෙව්වාෆේ එහෙනම් මස් කියාමත් දෝහක මුමිනුන්ගේ ලෝතකන් අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ බාර දෙව්වා الاستدلال على إثبات أسماء الله وصفاته من السنة الله سبحانه وتعالى اسم فلتك دي كلام صفة فلت ثابت قرمغ مچ سنة دليل එන්න ෆුරතමමි මිහා හිසාබ බයාම් දෙගෙන් එදියයි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඉස්ම ෆුරතකා සිෆා ෆුරතක කීර්ති කුර්ආන් කීර්ති කුර්ආන මිහා තරංග බයාම් වෙන් එදියයි මිහාර මුල්ලිෆ් ඒ බයාම් කරවන්නේ ඉබ්නු තයිමියාගේ පොතේ මේ ඉබ්නු තයිමියා මිහාර ඒ බයාම් කරවන්නේ සුන්නතුන් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ බය සිෆා ෆුරත සුන්නතුන් සාබිතුවා කුර්ආනුන් සාබිතුවා බයවරු සිෆා ෆුරතන් එදියයි බයාම් වෙන් මිහාර බයාම් කරවන්නේ සුන්නතුන් සාබිතුවා ඉස්ම ෆුරතකා සිෆා ෆුරත අල්ලාහ් এই අලගොන්න මෙන් කබූල් කුරංග වජිහ ගුරුවානා සුන්නතු ඒ තවහීදු ගතිම්මන බෑ තවහීදුල් අස්මායි වස් සිෆාත් ඒ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ සිෆෆුළු තක සිෆෆුළු තක আদি එකලාංග ඉස්මෆුළු තහුග එකලාංග එක්කවන්තකු ඒගේ මානේ කි ගුරුවානා සුන්නතුන් අල්ලාහ් සාබිතුවා කොම් ඉස්මෆුළු කෂා আদি කොම් සිෆෆුළකන් අලගොන්න මෙන් ඊමාම් වුන් ඒ එවස් තවීල් කුරුමකානුලා আদি එවස් වත්තර බයන් කුරු මකානුල ඉන්කාර කුරු මකානුල අදි මිසාල ජහ මකානුල අදි තවීල් කුරු මකානුල බයන් කබුල් කුරන්ජ ඒ ගුරුවාන සුන්නතුම් බයන් වෙගෙන්වා කොම්ම ඉස්මු ෆලන් අදි කොම්ම සිෆාෆුල ඒ ගොතුම් ගුරුවානුම් බයන් වෙගෙන්වා බය සිෆාෆුලත බයන් වෙගෙන් එදියයි මිහාර බයන් කුරවණී සුන්නතුම් සාබිතවා බයෙන් ඉස්මු ෆුලතක අදි බය සිෆාෆුලත අනකොට මම අහලුස් සුන්නා වල් ජමාඅතු ගෙතරේ මම බේනොම ජියාමි අකීදා අලගොන මම කිබෑගේ සුන්නන් ජේනි ඒ අහලුස් සුන්නා වල් ජමාඅතුගේ අහලු වරින් සවරුගේ වන්නා අකීදා ගෝස් වෙජ්ජකා සවරුගේ කන්නවා දෙවේ ඒ රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ එතන් හදීස් වස් ෆුලග්ග ඇස් වේ බොහරි මේ අකීදාගේ මච්චත් තිබා මර්වෙජ්ජ කම ගවානම කාමියාබ වානේ එනුන් ගොතක තිබා මර්වෙජ්ජියා තිබා දුවහකොස් කාමියාබ නොවානේ එබහි ගියාමෙතෝ فصل <clears throat> ثم في سنة رسول الله صلى الله عليه وسلم මේ බාබගම බයන් දෙකමනි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සුන්නතුක අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඉස්මු ෆුලතකා එකලාංගේ සිෆා ෆුලතකේ ෆස් සුන්නතු තුෆස්සිරුල් කුර්ආන් සවබකී සුන්නතකී කුර්ආනුගේ තෆ්සීර කුර්ආන් තෆ්සීර කුරේ සුන්නයි ඒ ඉමාම් ශාෆියි විදාලවනි සුන්නතකී බහි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් බස් ෆුලතකා බස් ෆුලතකා එකලා කලේෆානුගේ අමලු ෆුලතකී කුර්ආනුගේ තෆ්සීර කුර්ආනුගේ ශරහයි ඒ ගුරුවාන් ශරහ කොද්දී ෆමනි සුන්නයි ගුරුවාන් ක අංගය ෆමනි නමාද කුරුමා නමාද කුරාන ගොතෙන් නමාද කුරාන වගුතේ කිතන් නමාද කම ගුරුවාන කුණෙන් අංගය ෆයි එකම් බයන් කොද්දෙවි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සුන්නයි එහෙන් කමුන් කීති ගුරුවාන්ගේ තෆ්සීර් එයි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සුන්නයි වතබීනුහු අදි ගුරුවාන් බයන් කොද්දේ එච්ච කීවස් එයි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සුන්නයි ගුරුවාන්ගේ මාන ගුරුවාන්ගේ ඉජ්මාලුකෝ බයන් වෙෆාවා හුකුම් ෆුලුතා تفسير قد اتشكي كيرت قروا وتدل عليه وتعبر عنه قروان ام فرهم معنا مچ دليل قد اتش سنتك ادي قروان تعبير قد اتش سنتك قروان فرهم تعبير نيستكن بيان قد اتشكي اي سنه وما وصف الرسول به ربه عز وجل من الأحاديث السحاه التي تلقاها أهل المعرفة بالقبول وجب الإيمان بها كذلك රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එකලේෆානුක වේ රස්කලාංග සිෆක් සිෆකුරව වාෆාවා කොම්ම සිෆෆුලක එබහි එකලේගෆානුක සොහස් හදීස් ෆුලතකුන් සාබිතුවගෙන් වා එකලාංග කොම්ම සිෆෆුලක ඊමාම් වුම කීවස් එයිහම වාජිබුවගෙන් වා කමකේ විදාලවනි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එකලේෆානුක හදීස් ෆුලතහුග එකලේගෆානුක වේ රස්කලාංග පුරව වාෆාවා කොම්ම සිෆෆුලක ekalege faanuge raskalaange purawwa fawa komme sifa fulaka iman wuma kiwes ei wajibu wegenwa kame ekamako shartaki hadis fuluta sohha wegenbum ei hadis fulutahuga terega ebahuri dhaif hadisa sohha hadis ثبوت ثبوت النزول الإلهي إلى سماء الدنيا على ما يليق بجلال الله එම්මෙ තිරි උඩන් අල්ලාහ් සුබ්හානහු වතාලා වඩිගෙම්මුන් එයි එකලාංග zaat ෆුලා එක ශීගම් වා ගොතෙග්ගෙ මති සුන්නතුක සාබිත වෙෆබොයි එම්මෙ තිරි උඩන් එකලාංග වඩිගෙම් වා වා රේකඬුගේ ෆහු බෑ niharo visnamvi nuqtaaki Allah subhanahu wa ta'ala wodi gannawa ehen namavis algonmen visnanji heni makhluqegge haysiyatakun misalakam makhluqe ustanakum faaba iruga ifaaba go takannu ekalange faaba wodi gannawani sababaki ekalange ifada ivsechennai laysa kamithlihi shay'un wa huwa as-sami'ul basir qur'an ga Allah ikrabani ekalange ifada ivsechennete ehenga mon algonmen visna gannuwane ekalange faaba wodi gannawani insanum faaba go tashe ඒ මිසාලු ජෙහුණී ರಂಗೆ මිසාලු ජෙහජ්ජා ඒවා දෙමුණී ශිරුකුගේ තෙරය අල්ලාහ්ගේ අස්මා වස් සිෆාතුග අස්මා වස් සිෆාතුග ශිරුකු කුරියේ මිසාලු ජහාෆිය එන ගබූල් කුරන් ජෙහනි අහලුස් සුනා වල් ජමාතුගේ අකීදාගේ ඔන්න ගොත එයි එකලාගේ වොඩි ගන්නවා එහෙන්නම සකලාගේ ذات ෆුලා එකශීගම් වාගොත තවීල් කුරා කන්නු ජෙහේ මිසාලු බයන් කුරා කන්නු ජෙහේ අදී එකලාගේ සිෆෆුල ඉන්කාර කොගම් වස්මාන එකලාගේ ෆෑබෑ වඩිගතුම ඉන්කාර කොෆියා වසේන ශිරුගුග තෙරයවනි මිසාල ජහෆියා ශිරුගුග තෙරයවනි අදී තාවීල් බයන් කොෆියා එබැයි තාවීල් කොෆියා එකලාගේ ෆෑබෑ වඩිගතුමගේ මුරාදකි එයි එකලාගේ රහමයි ෆෑබෑ ෆේබුමේ රහමෙන් අවුමේ එයි එකලාගේ ෆෑබෑ වඩිගතුමන් නෝනේ එයි අෂරිය කීදාගේ මිහුන් තාවීල් කුරාන ගුරුවන් ගල්ලා කරනවා ජා රබ්බුක වල් මලකු සෆ්ෆන් සෆා ඉදවහ ගියාමද්දක අල්ලාහ් වඩා ගන්නවානේ හිසාව වෙල්ලෙව මට්ටකා විලාගණ්ඩක් ගෙනිවය අදි මලායික බේකලම සෆ් සෆ වඩා ගන්නවානේ එතාංග අෂරි අකීදාගේ මිහුන් කොන් කොංගතක මාන කරන්නේ වජා අම්රු රබ්බික ගුරුවානන් එල් ලෆ්ස් ඉතුරු කොල්ලා එමිහුන් බුනි වජා අම්රු රබ්බික එතාංග අල්ලාහ් අවු මන්නුන මුරාදක අල්ලාහ් වඩා ගත මන්නුන එතාංග මුරාදක එකලාංග අම්රු ෆුල් අවු එකලාංග අවු මන්නුන එකලාංග අම්රු ෆුල් අවු මිතාංග සෙමිහුන් බුනනේ hum bunani ekalaange faaba wodi gatumen nune murada ki ei ekalaange rahmai feeb me murada eba gutu ekalaange rahmai faaba wa صريح لفظ عربي عبارات غمين رسول الله حديث فلون قربا وقت الله رحمت كيف ابني الله رسول حديث فلون قربني ekalaange faaba wodi gannawa ekama ko ahlus sunnah wal jamaat aqida ki ekalaange zaata fula ekashigen vaagotaka arus arushuwe suhennuwe adi ekalaange faaba wodi gannawa misalaka insana misalaka visna gotum insana ge haysiyatun atama khulu ge haysiyatun visna fiya misalaka ngi tangara fane ekalaage emme tiri uda faaba wodi ganna fiya arshu muswane ekamak arshu vesuhennuwe ekamak faaba vesodi gannawa adi udtaka bimavur ekalaage bodu mehar mi insana ge tasavvurum visna fika mugawanya ena nubama kun elon ekashigembe ekalaage ye khaliq misal nujihene ekalaage ekalaage ye khaliq යහලුකු මා යෂා ව යෆ්අලු මා යෂා එකලාන් ඉරාද කරවෙච්චන් හද්දවාන ඉරාද කරවි කමක් පුරවාන එකලා එයි අකීදා උන්න ජීන ගොත එව්වස් මියක විශ්නා ගන්න ජීන අනක තිමන්න ෆෑබෑ ගොතත් තොනවත ඉන්සානක ෆෑබෑ ගොතත් තෝ එකලාගේ ෆෑබෑ ගොඩ ගන්නවානේ ඒකතක විශ්නා ගන්නවානේ සවබකි එයි خالق එකලාගේ එව්වස් මිසාලෙක් එව්වස් මියකන් නුජීන සවබකි ඉන්සානාගේ විස්නු ඉන්සානාගේ ෆෙනුන් ෆෝරා හිසාබෙග්ගේ නුන් එකලාගේ වනි එකලාගේ දෙව්වි මාලුමාත ෆියවා එකලාගේ බෙහෙගොතක් එවස් මිහකන් නේගේන අද එකලාගේ රසූලා එකලාගේ බෙහෙගොතුන් දෙව්වා ෆවා මාලුමාත ෆියවා එවස් මක්ලුවකන් නේගේන එව්වර ඉතුරුන් හොදම් මසහි කොෆියා එන මග්ෆුර දිගෙන් ගාදා එව්වර ඉතුරුන් හොදම් මසහි කොෆියා එම එකලේක ෆාන අලගොන මෙන්න බයන් කොත් දෙවවා ෆාවා වරන් අලගොන මෙන් එකන් කබූල් කුරන් ජීහෙන ඒක එතරම් වද තවීල් තන් හෝදන් උලේ කන්නු ජීහෙන උල ෆියා ඉතිවි මග්ෆුර දිගෙන් ගොස් කිත ජමාතුනි මුතසිලා අල්ලාහගේ සිෆාෆලතා හොග මග්ෆර දියෙන් ගොස්ස ජහමියයි එමිහුන් ඇතිබි අල්ලාහගේ සිෆාෆලතා කා ඉස්ම ෆතා හොග මග්ෆර දියෙන් ගොස්ස අෂරින් එමිහුන් ඇතිබි මග්ෆර දියෙන් ගොස්ස මාතුරිදියා මග්ෆර දියෙන් ගොස්ස අම මිමස්සල ඒ මා බොඩ විස්තන් ජහුනේ එමිහුන්ගේ බුණනි අෂරින්ගේ බුණනි තිමන් නමෙන් නැත්නම් මුතස්ලාගේ බුණනි තිමන් නමෙන් අල්ලාහ ෆාබා වඩි ගන්නවා කමක් ගබූලු කොෆියා එබජිහේ මිකන් ගබූලු කුරන් ඉන්සානු ෆාබා ගොතක්කම් ෆාබා එකන් ගබූලු පුරා කොම්මෙන් එකම විස්නා කන්නු ජිහේ ඉන්සානු එකලාගේ ذات ෆුලා එකශීගෙන් වාගොතක එකලාගේ ෆෑබෑ වඩි ගන්නවා එයන් ඊමාන් මංජිහෙන් සවබකි අල්ලාහ් සුබ්හාන ව තාලා එකලාගේ කීති කුර්ආනක නුවත රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කලිෆානක සුන්නතුක බයන් කොද්දෙවි කොම්මෙ සිෆා ෆුලක අරගොන මෙන් ඊමාන් මංජිහෙන් ඒ ඊමාන් මුවාජ් ඒ ඊමාන් මාලික් විදාල වේ විදාල වේ ෆාවා ෆදා ඒ සිෆා ෆුලා ඊමාන් මංජිහෙන් ඒ සිෆා ෆුලු අල්ලාහ් වනි බයන් කරවවා ඒගේ කයිෆියතින්නේ ඒගේ බස්මිහා ඒගේ මාන එබැංගේ නුසූලුගේ මානයි කිෆේබුන් ඒක මාන අරබි බහුගේ බැංගේ එහෙන්නම්ස් අල්ලාහ් ෆබා වට ගන්නවා ගොතු කයිෆියත් එවස් මිහ කන්නේගේ අදී කයිෆියතා බෙහෙ ගොතුන් සුවාල කුර්මා කී බිදවයි හේවනුවාන එවස් මිහ කු එකමා බෙහෙ ගොතුන් සුවාල කුරා එවස් මිහ කා කිතේ මොඩ විමරියා කා එද්දෝ කිමා මාලික වර හැමිය කු ඇස් සුවාල කුරු අල්ලාහ් අර්ෂීගේ මතීගේ ඉස්තිවායි වඩගෙන් ඉන්නවනි කොන් ගොතකන් එහෙදු ඉමාම් මාලික විදාලවනි අල් ඉස්තිවා මාලූමුන් ඉස්තිවාගේ ලෆ්ස කී අරයිව හුග ඒක මාන එගේ ලෆ්ස කේ කමක අල්ලාහ් ඉස්තිවාය වට ගෙන් ඉන්නවා ගෝ වල් කයිෆ මජහූලුන් කයිෆියතුන එගේ වස්මිය වස් සවාලු අන්හු බිදා එකමා බේගතු සවාල් කරම කී බිදවයි කේ වල් ඊමාන බිහි වාජිබුන් අදී කලාංගේ අර්ශීග මතිගේ ඉස්තිවාය වට ගෙන් ඉන්නවා කමං ඊමාම් වමකී එයි කොම මුස්ලිමෙක් මච්චා වාජිබක හම ඉෆදා අල්ලාහ් සුබ්හානහු වතාලා රේගණු තිම්බා කුල දෙබෑ වේතුම ෆෝදෙන් යොන්න එම්මේ ෆහුබෑගා එම්මේ තිරි උඩ එබහිමි ෆෙන්නන් වයින් උඩා උඩාග්මා දේතරේගේ බොරු ෆස්සතේක හරුගේ දුරුමි අදි කොම්මෙ උඩකා අනෙන් උඩා දේතරේගේ සේ බොරු හැම ඒ දුරුමි එගොතන් එබෙන් හයින් උඩු අයින් අදි හයින් උඩුගේ මතීගේ වනි කඬේ ඒ කඬුගේ ෆුම්මිනුගේ සේ බොරු ෆස්සතේක හරුගේ දුරුමින් ඒ කඬුගේ මතීගේ වනි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අර්ශ් ඒ අර්ශ් ඉප්පවාගේ මියදු තිබ්බෙවි අතර මලායිකෙ බේකලු කියාමෙද්දෝගේ අර්ශ් ඉප්පවානේ උෆුල්ලවානේ අම් මලායිකෙ බේකලු ගුරුවන් ගෝතිවා ويحمل عرش ربك فوقهم يومئذ ثمانية يدوه الله سبحانه وتعالى عرش كفل لوان أم ملائكة بيكلون එබේකලුන් එහා බොඩ තිබේකලුන් එබේකලුන් ගේ ෆෑ පුලුගේ තඹි කට්ටා හැමය ඒ කඩුගේ ෆෙන් අඩවර ඒ උඩා බිමාද මෙදුගේ හදුරු මිගේ කඩුගේ ෆුම් මිනුක එහෙන්නම සෙබේකලුන්ගේ හිසාබ ෆෙන් අඩවර එහා බොඩ තිබයි අරුෂිප්පයගේ තිබේ ඒ අරුෂුගේ මතීගේ කලාගේ ඉන්නවා ෆේ කඩුගේ එම්ම ෆහු බෑගේ බොඩි ගන්නවා එම්ම තිරි උඩා එකමක අරුෂියව සුහෙන්නුවේ අල්ගොන්ම විශ්නා ගන්නවා ඉන්සානෙක්ගේ සිකුඩින් ඉන්සානෙක්ගේ හැසියතුන් මහලුවෙක්ගේ හැසියතුන් විශ්නා ගන්නවා අල්ගොන්ම මෙන්න අල්ගොන්ම විශ්නන් ජේනි එකලාංගේ ذاتුල එකශීගම් වාගොතකන් එකන් අල්ගොන්ම විශ්නන් ජේ فمن ذلك مثل قوله صلى الله عليه وسلم مكما الدليل قراني رسول الله صلى الله عليه وسلم بسفلو كليفان حديث القراني ينزل ربنا الى سماء الدنيا අහරමින්ගේ වෙරස්කලාගේ දුනියේ දුනියේගේ උඩ එබහි දුනියේ මිෆෙන්නන් ඔයි උඩ වඩිගන්නවයේ فأبى ودغن نوي كل ليلة قم ريأكو حين يبقى ثلث الليل الآخر أي ريغنوك تنباك ولا دباء ويتم فهو دين إن إم فهو باك إبرا ما يبقوت أي الله سبحانه وتعالى هي ولا فامي هم تدو إكلانجيا استغفار قرابك ඒ ගුරුවානුක එමිහුන තාරිෆ් කරවවා ෆල්ලාහ් කරවනි වබිල් අස්හාරිහුම් යස්තග්ෆිරූන් එමිහුන කි එයි එවගුතුගා එබහිරේ ගණුක තින් බෑකුල දෙබෑ වේතුමක් ෆෝක දෙන් ඒ ඔන්නවගුතුගා එකලාගේ හදරතුම් ෆාෆෆුස්සවමන් එදි දන්නවා වරමයි වගුතෙන් ඒ වගුතුක අල්ලාහ් එතබ්බය කුනරකන් මින් ජුකුරබ්බ ඒ ඒ වගුතු තෙදුවේ එකලාගේ දන්නවා බය ෆයකූලු ඒ වගුතු එකලාගේ එම්මෙ ත්‍රි උඩන් ෆාබා වඩියන් වහී කුරවයේ මන් යදුඋනි ෆාස්තජීබ ලා කහකු හැති මන් අල්ලාහ් දුවා කුරානි දුවා කුරාහේ එනන් ඉජාබ කොද්දෙවා හුෂී මේ වගුතු මන් යස්අලුනි ෆා උතියහු කා කොහෙ එච්චකන් ඇදිති මං අල්ලාහගේ හදරතුන් දන්නවානේ එනං ඒ එච්චෙද්දෙව්වා හුෂිනේ දන්නවාශ මන් යස්තග්ෆිරු මන් යස්තග්ෆිරුනි ෆාග්ෆිර ලා තිමන් අල්ලාහගේ හදරතුන් ෆාෆෆුස්ස මං දන්නවානේ කා කොහෙ එන ෆුස්ස වැදෙව්වා හුෂිමේ එදේශ තිමන් අල්ලාහගේ හදරතුන් එමකොතේ කලාගෙන ඉදායි බලා උරු එකමක මදුබය කොයකොතේ හේරනි මදුබය ඒ ගියාමෙද්ද වහුගා ස්වර්ගස් එවස් හිසාවකන් ලවන්නානේ මුසවකි බරාබරක් දමන මාදන් හේලා මීහුන් දමන මාද කුරා මීහුන් මීහුන්ගේ එවස් ෆාෆෙන් නුනා එමෙහුන් නකී ගියාමෙත් දෝහග එවස් අසාබක හිසාබ කනු ලා ස්වර්ග වන්නාන මීහුන් දම නමාද රක්කා තෙරි මීහුන් නකී ඒ රසූලුල්ලාහ් සමා හදීස් වකන ගියාමෙත් දෝහග අල්ලාහ් කුරිහා මඛලූන්ගේ තෙරගේ ඉලාන කුරබානේ ඒ ගුරුආනුගේ බෙන්වා أين الذين تتجافى جنوبهم عن المضاجع أي سجد سورة الله إباميهن التعريف كرفافي وني تتجافى جنوبهم عن المضاجع يدعون ربهم خوفا وطمعا එමීහුන්න එමීහුන්නකී හෙවලෆා මුමිනු අරුන්නකී එයි එමීහුන්ගේ අරිකෂිතං අරාමු තම්මතිතකා වකින්ගෙන් ගුළුණු මීහුන්නේ රේගඬො තතජාෆා ජුනුබුහුම් අනිල් මබාජි එමීහුන්ගේ වගුත්තහුක තෙද්වි අල්ලාහ යදුඋන රබ්බහම් ඛෞෆන් වතමා අල්ලාහ අල්ලාහගේ අසහාබ බිරුන් බෙහි නරකය බිරුන් අල්ලාහ දුවා දන්නවත ස්වර්ගයේ උම්මීදු කුරා හාලුග එකලංගය එරි උම්මීදු කුරතේ දුවා දන්නවත එමීහු එවගුත්තහුක තෙද්වි الله قيام دو وحي قربان اين الذين تتجافى جنوبهم عن المضاجع وباه ريغندو كي بيامهم اركرت ارام تمتي تكا وكينген غلون ميو رسول الله صلى الله عليه وسلم حديث قربان ورم ما دبي كي فاها كويغن دان تي دعاء ورم ما دبي එවකුත් අල්ලාහ් බෑමන වහී කුර්බාන උදුඛුලුල් ජන්නත බිලා හිසාබින් වලා අසාබ් තේ බෑමිහු ස්වර්ගය වදගෙන් දාහේ උදසි හිසාබක අසාබක නුලා එබ්බස් එතංග මඩ කුරා කන්නු චීනේ මාස්ටර්ගේ මෑදාන ඒ ෆන්සා සා සහරවන්දෙන් මඩ කුරන් ජිහෙ මෑදානෙන් ඒ කුලත් තිබෙන් ජිහෙ මෑදාන ෆන්සා සා සහරවන්දෙන් හූණු කද මෑදානෙන් එතංග මඩ කුරා කන්නු ජිහෙනේ බේකලු ස්වර්ගවදගෙන් දාන එබ්බසි සාබක අසාබක නුලා මුත්තෆකුන් අලෛහි මේ හදීස් වල රිවා කුරා වහවන් ඉමාම් බුඛාරිය අදි ඉමාම් මුස්ලිම් එම් මති සහ දරජාගේ සෙම මති දරජාගේ හදීස් හදීස් ඒ බුඛාරිය මුස්ලිම් රිවා කුරා වහවා හදීස් වල එම් සහකම ගොතුන් එම් සහ හදීස් ඉස්බාතු අන්න අල්ලාහ යෆ්රහු ව යදහක් මේ බාබක මේ බයාම් එක මෙවනි අල්ලාහ් සුබ්හානහු වතාලා උෆාය වඩගෙන නෝමා දෙකලාගේ හිනිවරණ කරව ඒ සාබිත වෙගම් වාසිෆා ෆුලන් අල්ලාහ් එකමකු එකලාගේ ذات ෆුලා එකශීගම් වාගතක ඉන්සානක එකලාගේ මහලුවක හිනි හිනිතුම් වාෆදයකුන්නු අදි උෆා වාෆදයකුම් වස්නු وقوله صلى الله عليه وسلم الله سبحانه وتعالى رسول حديث بقربني لله أشد فرحا بتوبة عبده من أحدكم براحلته الحديث هم كرون الله سبحانه وتعالى උපාය වඩගන්නවයේ එකලාංගේ අලා එකලාංගේ තවබා වා හිඳු තියබෑමි හුන් කුර මීහකු ඒනගේ සවාරි ගෙල්ලිෆා ෆෙනුමුන් එවා උෆලවර බොඩා ඒ කියන මේ හදීස් වල තන් කුර ශරහ හකුන් බේ කලිෆා බයන් කරබෑ මිසාල ජසා තිබෑ මේ කුර මීහකු සහරායගේ තෙරේගේ දතුරු කොෆ මෙහෙර දනි සහරාගේ මෙද එරිතනා එන දෙම් වරබලි වේගෙන් එතාහුරු ගහෙග්ගේ හියලුග එන ඕෂුවේ ආරාම කොල්ලම් වෙන් ඕෂුවෙන් තනා එනන් නිදුනි නිදෙෆ එනන් හේලෙබුනිරු එනගේ සවාරියෙන් නෙෆිලෑෆි ඒගේ හුරි එනගේ කායිච්චිස්සා එනගේ බෝයිච්චිස්සා එනගේ හුරි ආච්චි වශයාගේ මෙබස්තන ෆෙන්නා කන්නයි කිහිනෙන් එන හදා කොන්තන් එන දාන එන මරක් කියානේ හැ එච්චක් කියාගෙන් අනෙක්කා ඊතාංග ඕෂුවේ لأن الدانة دي ما يجوز هلاك وتي هتر فراتهم هلاك فين بواجن هلاك سحرات سحرات ترى مونو كذا تاني ඊන සහරාතර එක දතර කුරාන් දතර කුරාන් එච්චෙන්නේ මීහුන් වල හිසාවක වාසිල වෙන ඉරගින් ගෙනියන්නේ ඒන මර කියන්නේ හැච්ච කියාගෙන් එන ඒ ගහුගේ බොඩුක අනෙක් අවශ්‍යත් ඔර එතන අනෙක් එන නිදුනි නිදෙෆ ඒනන් හේලෙවුනරු කියා මායුස්ෆ එන හුන්නානේ ඒනන් හේලෙවුනරු නිහිරි ඒනගේ සවාරි එන කෑරික හුරිහා එච්ච කාගෙන් බරාබර සාමාන්ත පුරියනනේ එවකු තේනයිගේ ලගනුක හිෆාෆා උෆලුංගෝ සේනම් මිබුන වෙනි අල්ලාහුම්ම අන්ත අබ්දි ව අන රබ්බුකයි ඒ හදාබුස් කලා කෝ ඉබා අල්ලාහ කි තිමන්නගේ අලා යල් තිමන්නේ කි ඉබා අල්ලාහ ගේ රබ්බ උෆලුංගෝ සේනම් ඔලෝනි කලි උෆලුංගෝ එවගුතු ඒන වා උෆලවර බොඩ අල්ලාහ් සුබ්හාන ව තාලා එකලාගේ අලා එකලාගේ හදරතුන් තවබාවා හිඳක උෆාය කොට ගන්නවා නිකම් තවබාවන් කියන ඒ අල්ලාහ් ගේ හදරත වර ලොබුවති කමෙන් ඒ متفق عليه من حديث سلوس رواية قرضاف من إمام بخاري إمام مسلم وقوله صلى الله عليه وسلم أديس كليفان حديث القرباني يضحك الله إلى رجلين يقتل أحدهما, أحدهما الآخر كلاهما يدخل الجنة متفق عليه الله سبحانه وتعالى دميه كان هنا برنا قربا إيجترن إكاكي أنكاهو قاتل قرميها دميهم بستيبس ورقيا دميهم بستيبس ورقيا අල්ලාහ් දෙමිහුන බල්ලා ෆහිනි වරණ කුරබානි ඒ කීවෙගෙන් එකක් මිරණ කම් ගතුළු කුරමියා දෙමිහුම සම්ති ස්වර්ගයක ආරාමක වාහක දක්වා ඒ ස්වර්ගවන මෆහුගා එවස් මිහක්ගේ හිතුගානක කාදේ තෙරේක එවස් කාලේ හසදෙර කමරුල එර කම නොන්නාන ගතුළු කුරමියාස් මිහිරි ස්වර්ගයක අදි ගතුළු වී මිහා වෙස් දෙමිහුන් ස්වර්ගයක ආරාමක දෙමිහුන් කොණ්ඩන් අල්ලාගෙන මිති වාහක දක්වා ඒ දෙමිහුන බල්ලා අල්ලාහ් හිනි වරණ කුරබානි ඒ කියන එහෙම වි එම් බයි රිවායතකේ බොහරේක ශරහ තෆ්සීර් ඒ මිසාලක කාෆරකු මුස්ලිමෝ ගතුළු කුරේ ඒක ෆහුම් වෙන ඉස්ලාමයේ මිසාලයක් අබ්බල ખાලිද් බුන් වලීද් එකලේ ෆනා එක්කෝ කිතම් මුස්ලිම් ගතු බෙසවා කිතම් හංගුරාම කුර මුස්ලිම් නා ඛිලාෆ බදරු හංගුරාම උහුදු හංගුරාම උහුදු හංගුරාමගේ කිතම් මුස්ලිම් මරවගෙන මුස්ලිම් නම් එම්මේ බොඩු මුසීවා ඉල්ලි බුන හංගුරාම කි උහුදු හංගුරාම ખાලිද් බුන් වලීද් ෆහුම් ඉස්ලාම වගෙන් හම බොඩු සහාබියක් අබ්බගෙන බොඩු සහාබියක් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ලෝබි වඩා ගන්නවා කයිෆානක බොඩු බේබ ගතුළු කුරි කාක හම්සතුගේ ෆාන ගතුළු කුරි වහෂි এনা ফাহুম হামা এফাদা বড় হয়ে ওকামে কোগেন ফাহুম ইসলাম এগেন তাও বা এগেন সোয়ারবে এই মুসাইলামাতুল কাজ্জাব গাতুল কুরিয়ে না এগতুং গাতুল কুরি মিহা ইয়া গাতুল বি মিহা দে মিহু সোয়ারবে এগা মানে কো ফেন আল্লাহ ফেনি ওডিগেন একে লাঙ্গি হিনি ওয়ান্ন কুরো মানে দেম মিসালাকে গাতুল বি মিহা আল্লাহ এথাব্বার ධර්මයෙන් එනං අල්ලාහ් දෙවාන එයි ඒ ගතුළු වුන් එන ඒ ගතුළු කුරේ මීහා දෙකේ රුලිනාන්නවර එනක් ධර්ම අල්ලාහ් දෙවාන එවර දෙවි මොකද නන්නන්තරුලේ වර්ධෙවීම කරනවා මිසාලක මුස්ලිමකු කතුළු මේ මීහකු අතු මිකතුළු මුස්ලිමකු අතු මුස්ලිමකු කතුළු ඔළුම එනේ අදා කරන් ජෙහෙන් එබජෙහ දියා සතේක ජමල් සතේක ජමල් අදා කරන් ජෙහ සතේක ජමල් වේනක ආයිලයන් අදා කරීම ඒ ආයිලගේ මිහිඳු බරු හේතය නැකමත් බෑවර චිත කියන දිනීම හැම ඉපදෙන් අල්ලාහ් ඒ කතුළු මීහායන් ඉපද ධර්මත දෙවානේ එයි එන ඒ කාතිල් එබහින කතුළු කුරි මීහා කිබන් නුලිනාන්නවා දෙමිහුන් එහා ආරාමක ස්වර්ගයක තිබේ එදෙමිහුන බල්ලව අල්ලාහ් හිනි වර්ණ කුරබවා කෙන් කවුමි හදීස් වලක සාබිත වේ එකලාගේ හිනි වර්ණ කුරබවාකම එහෙන් නමයිස් එකලාගේ මක්ලුවක එෆදක් වාගත කන්නෝ එකලාගේ ذات ෆලා එකශීගම් වාගත ඉස්බාත් අන්න අල්ලාහ් යඅජබ් ව යදහක් අල්ලාහ් සුබ්හානහු වතාලා උෆාය වඩගතුන් අදි හිනි වර්ණ කුරබ මේ සමමි බාබුග මේ බයම් වෙගමන එන් හදීස් එක මිතාගමෙනි යඅජබ් මේ ලෆ්සු හගීගතුක අජාබස් කී දාන මේ ලෆ්ස එකමක අජාබ මිතාංග බේනුම් කොෆම යනි ඉන්සානාය ඉහසාන් තෙරිවේ වඩිගතුමුගේ خبر ඉන්සානෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා ඉහසාන් තෙරිවේ වඩිගතුමුගේ خبر දෙව්වම මිතාංග අජාබ වෙනුම් කොෆම දැන් බය තර්ජමාත හොගා උර්දු බහම ස්තව ජමා කොෆන උෆාය වඩිගතු යජාබ رسول الله صلى الله عليه وسلم حديث عجب ربنا من قنوت عباده وقرب غيره ينظر إليكم الله سبحانه وتعالى أجاب ودغنوا حرم جور رس كلام أجاب ودغن ودغنوا أي إكلان أرتكم مايوس وفا ومو مايوس وفا ومو أدي إكلان رحمة ينايا غاي وفا ومو إيه إيه معنى كي إيه معنى كي الله سبحانه وتعالى فيم وسمون لسكن ගස්කොල්ලේම මීහුන්තන් හේබෝනාලා දුවේ හදනිමි. දැන් මීහුන්න කන්නේගේ වාර වෙහෙන සමාන. යොති හනෆස්කන් ඇස්. දඩතම් යොත් හලාකවන. එකමක මාදමා වාර වෙහ ගන්නකන් අල්ලාහ් බදින කොට ගම් වේ මීහුන්න කන්නේගේ. ඒ මීහුම් යොත් ටෙලිෆෝනනි. මායුස් වෙගෙන්. අල්ලාහ් එතන බල්ලවා ෆීන වරන කරවනේ අල්ලාහ් දෙන කොට ගම් වේ කලංග රහමන් ඒ මීහුන්න එහා කෑර වෙගම් වාකන් එකමක ඒ මීහුන්න කන්නේගේ. එමිහොන කන්නේගේ මිය හරවසනක වාර වෙහෙනකම වෙස් එමිහොන් මිති බලන්නේ මිහොන් දානතන් හලාක් වාතිය එමිහොන්ගේ නාම සූෆිතන් හලාක් වාතිය එමිහුම් ඉතිබතල ෆොලෝවල ඒකම අල්ලාහ් දෙන කොට ගෙන්වේ එමිහුම්ගේ ඒ දතිකන් මා දම මිය ෆිල්ලවනේ අල්ලාහ් සුබ්හානහු තාලා එනස එමිහුන්න කන්නේ එමිහුන්න එගේ නම මා යුසන් නොවිස් එමිහුන්න මා දම එමිහුන්ගේ දතිකන් ෆිල්ලවානක එමිහුන්න එගේ නම මිහුම් මා යුසන් නොවි එමිහුන්ගේ උලේ ගොස් ෆිනි කොට ගෙන් අල්ලාහ් සුබ්හානහු තාලා හයිරාම කොට ගන්න අජාබ කොට ගන්නනි අදි උෆාය කොට ගන්නනි හීනේ වර්ණ කුරවනි එක නාංගේ එපදෙන කොට ගෙන්වේ එමිහුන්න රහමයි වරක් කෑරි වාකා ඉස්බාතුල් රිජලි වල් කදමි ලිල්ලාහි සුබ්හානහු වතාලා මේ බාබුගම සාබිත වෙගෙන වනේ අල්ලාහ් සුබ්හානහු වතාලා ෆෑම්පුල් ෆෑම්පුල් සාබිත වෙගෙන එකලංග ෆෑම්පුල් සාබිත වෙගෙන වාකම් මේ හදිස් වම් බයම් වෙගෙන මනේ එකමක එකලංග ෆෑම්පුල් වස්කුරීගේ ගුරුවානුගේ ආයතුක බයම් වෙහඟ ජයි පුලවා ලෝ පුලවා කම්ෆර්ට් පුලවා ඒ බයම් වෙහඟ ජ කීති ගුරුවානු මිහාරු සුන්නතුම් බයම් මනේ එකලංග ෆෑම්පුල් දිබෝඩි ගෙන් වාකම් රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි හදීස් වකවනි ලා තසාලු ජහන්නම් යුල්කා ෆීහා වහිය තකූලු හල් මින් මසීද් හත්තා යදා රබ්බුල් ඉස්සති ෆීහා රිජ්ලහු නරක නරකයන් මිස්තකුන් එළෙමුන් දාන ගියාමෙත්වා නරකයන් මිස්තකුන් උකෙමුන් දානේ මිස්තකුන් එළෙමුන් දානේ අදි නරක ගොවමුන් දානේ අදි ඉතුරු වේහෙයි අදි ඉතුරු වේහෙයි එයි අල්ලාහ් සුබ්හානහු වතාලා එකලඟ ෆෑම්පල් නරකයක අලොව්වාෆුමත් දාන් දෙන්නේ ඒ අල්ලාහ් වනී වාදු කුරවෑ නරක ෆුරා ලබ්බානක ස්වර්ගෙ නුෆරේන එකම නරක ෆුරා ලබ්බානක මම කීර්ති කුරානක අල්ලාහ් වනී වහී කුරවෑ ෆිලා අම්ලා අන්න ජහන්නම් තිමන් අල්ලාහ් නරක ෆුරා ලබ්වා හුෂීමේ තියබෑමි හුන්නා අදි ඉබිලිහ මුඛාතබ කො කලියා කලිය තබාවි හුරිහා එම්මෙන් අලයි නරක ෆුරා ලබ්වා අල්ලාහ් ගවාදු ෆුලුදගෙන්වා නරක ගොමුන් අන්නාන හල්මින් මසීද් හල්මින් මසීද් යන් හරකයිතකවා නරක දුවානේ එදි එදිමා කිදිමදිමාලා නරක හිෆහට්ට වගේ තිබ්බවන මලායිකෙක් බේකන. ඒක වාන හයිද්දිහ හාස් ලගා. හයිද්දිහ හාස් ලගා නරකයාගේ වානේ එයින් කොම්මෙ ලගනෙක් ගහ හයිද්දිහ හාස් මලායිකතුන් හිප්පවගෙන තිබ්බවන. එහා බිරුවරි මන්සර මේ නරක. නරකයා කි නරක ෆෙනුම් වෙසේ එහා බිරුවරි මන්සර. හයිද්දිහ හාස් කොම්මෙ ලගනෙක් ගහ හයිද්දිහ හාස් මලායිකෙක් බේකන හිප්පවගෙන තිබ්බා නරක ගෝමන්දාන හල්මින් මසී හල්මින් මසී අදී තුර වේජ අදී තුර වේජ. ඒති නේව අලාන නේව අලමුන් ගන්නාන. බේරසා එතරසා ඒ අඩුවක් ගන්න හුන්නාන නරක බේරරා එතර නේවැල අඩුවක් ගන්න වරද්දුර ෆිතරු ෆුන්නාන ඒ අල්ලාහ් සුබ්හානහු වතාලා ෆෑම්පල් නරක මතින් අලවාන එහිඳු වෆී රිවායතින් අලයිහා කදමහු ෆයන්සවි බඅදුහා ඉලා බඅදින් දැන් එෆරාන් අනේ ෆරාත කුරුජහිලා නරක කුරුජහිලා ඒකදිමදි කුරුජහිලා නරක දන්නවාන قط قط මිහාර ෆුරිජ්ජේ මිහාර ෆුරිජ්ජේ ඒ අල්ලාහ් සුබ්හානහු වතාලා නරකන් edi wodiganna huri haamen narakan elwuma fahuga den enaraka matin faampulu alwani faampulu alwaira enaraka ebbe anabba kurje hilagen daane adi naraka gon gon farane a furujje mi haro furujje ade mere mi hisab kur kollan den suwaren ebbe fok suwar yar mi aqida ge masalatan mi bayatan egen jihan algon menna sabab ki aqida sohha wegen sorgya bade مرجيان مرجيا سيقيدا فرقة جماعة أي بدوبر بدوبر فرقة أي مرجيا مرجيا نكي أي أميهم عقيدة كي مرجيا نكي فيعني إرجاء إرجاء وجه معنى كي فسكر إرجاء وجه معنى كي فسكر مبامي هنا مرجيا نكي وني ميهم إيمان كم عمل فسكرين ඊමාන් කමුන් අමල ෆස්කුරිය බහි මෙමීහුන්ගේ අකීදාග වාගතුග ශහාදතුව කලිම කියාෆියා ඒනයා අබූබකුර් ගෆානා එව්වස් ෆරගෙන්නෙන් ඊමාන් කමුග එයි අමලෙක් කුරියස් නුකුරියස් එමීහුන්ගේ බුණනී ඊමාන් මුවෆහුග ෆාෆයකුන් ඒනයකන් එව්වස් ගෙල්ලුමෙන් නැතේ කාෆරු කමුග හුර හේඔකමෙක් කුරුමුන් ෆෑදායන් වාෆදා මිසාලක කුෆරුග මීහකු හුට්ට එන කිතම බොඩ හේඔකමෙක් කුරියකසේ හේඔකමෙක් ගොතුග ලියවිගෙන් දානතා නොදා එන ඉස්ලාම් නොනිහන් නුලියවේ එයාමල තකබුල් උමුගේ ෆුරතම ෂර්තකි ඉස්ලාම් එමිහුන් අබ්‍රණි කාෆරු කමුග හුරේ හේඔකමෙක් කුරුමුන් එවස් ෆෑදෑන් නොවාෆදෑන් ඊමාම් මුවෆහුග කිතම්මෙ බොඩු ෆාෆෙක් කුරියස් යකුන් එවස් ගෙල්ලුමෙන් නොවානේ එමිහුන්ගේ අකීදා කියහනු බෑ අකීදා එමිහුන් අබ්‍රණි බුදකන් අදි සයිද කුරියකස් එනා කාෆරෙන් නොවානේ කාෆරෙන් නොවානේ එනා හිබ්බලෙන්ජිය එහෙන් විමා එයි එමිහුන්ගේ අකීදායි එමිහුන් දෙන ගන්නාන ගොතකී දැන් එබතිවි ෆකීහුන්ගේ තෙරෙන් ෆිගුහිල් මරින්ගේ තෙරෙන් මුර්ජියන්න කුඩ කොන්නිස් බෙවති විබය එහෙම මේ හොනක් කියන්නේ මුර්ජියතුල් ෆුකහා ෆකීහුන්ගේ තෙරෙන් එකමක් කුඩ කොන්නිස් බෙවති විමියම් කමක මිහුන්ගේ අකීදා කියයි ෆාෆෙවරිවේ නරකය දා වරුගේ අකීදා හෙන්නෝ කුඩ කොන්ගේ මිහුන්නා වත්තර වෙලීති වෙල් මරින් එගොතන්නන් දෙවෑ වනි ඒගේ තෙරේක ඉමාම අබූ හනීෆා හිමෙනි වඩා ගන්නවා එමිහුම් ගුණාගත ඉමාම අබ්වානිෆා විදාලවනේ ඊමාංකමක ෂර්තෙන් නෝනේ අමලකී ඊමාංකමක ෂර්තෙන් නෝනේ අමලකී එකමක අමලු නොකොෆියා එන මුආඛසා කුරවේනේ අසාබුලි බේනේ මිතං කොළොංග ප්‍රතිමාව එකමක ඒ විදාලුයි බස්ෆුලුන් කුලකොන්නු බයෙන් උලණී එක ඒ ෂර්තෙන් නෝනේ බුණාතං කොළ ඒ ඊමාංකමක ෂර්තෙන් ඒ අමලු ඒ ගුරුවානුගේ ඊමාංකම් බයන් කරද්දි කොම්මෙම කාමෙක්ග අල්ලාහ් සුබ්හානහු වතාලා වනි අමලු ගවාහක බයන් කරබෑ ඉන්නල්ලදීන ආමනු وعملوا الصالحات الذين آمنوا وعملوا الصالحات මුලින් බස් එබ وعملوا الصالحات ඊමාන් කමුගේ වාහක ඇස්ෆියා صالح අමලුගේ වාහක එබ ඉන්දී අල්ලාහ් සුබ්හානහු තාලා බයන් කරා වාෆේගේ මානේ කි ඊමාන් කමුගේ ෂර්ත එකේ හේ අමලු එකම ඉමාම අබු හනිෆා විදාලන ඊමාන්කමගේ ෂරතෙන් නුනේ කි ඊමාන්කම amala deechcheke iwaki deechcheke ihennama amal nu kofiya ena muakhadha kurvene giyame doga ege machan azab එතන්කොළුන් අහුරු සුනවල් ජමාත දිමා වේබා එහෙනම් නමස් කුරින් එබුනි තන්කොළ එතන්කොළුන් බෑවනි එයි අමලුන් අමලු ඊමාන් කමුන් ෆස් කුරි මිහුනම් මුර්ජියන් කියන්නේ එහෙන් වෙගෙන් ඒ නමුගේ ලෆ්සි මානයි එබ කුඩකොක් දිමාවේ එමියම් ඒක තරම් බය බොඩ තේම දන්න බය කලුන් එබ තිබි කුඩකොන් ඒ මාළියක ජෙහිලාෆා එහෙනම් මේ බේකලු විදාලවා ගතුක අමල් නුකොෆික සෝර්ව එකන්වද වේන ඒ බේකලුගේ සකීදායි අමල් නුකොර සෝර්ව එකන්වද වේන එහෙනම් මේ බේකලුගේ බුණා බස්ෆුල් ඒ නුබෑවන් ඒ බස් නුබෑවන් ඉමාම් කමගේ ෂර්තෙන් නෝනේ ඒ යමයි. ඒ මුර්ජියා නැකි. මුර්ජියා නැකි අකීදා හුන්න මියුන් එමි හම්බුනනේ ඉමාම් වෆහුනේ මොනේ. මිසාරක අලකොණ මගේ තෙරේ ඒතිබි ඒ අකීදා ගාන. ඒ අකීදා සබහුරි. ලා ඉලාහ ඉල්ලල්ලාහ් කියා ෆෙදන් සෝරක වතේ. නමස්සේ නැතේ. ඒ අකීදා සබහුරි. කොම්මස් වරක්. ලා ඉලාහ ඉල්ලල්ලාහ් කියා හරි සෝරක කන්නවත. අමලු ඒ ෂර්තේ. අමලු කොන සෝරක කන්නවත. කිනේ බන්නා. යම් අගබොර තන කිනේ වදලා නේ හොමිතාති වේ කලිමයි කියලා. වද විධානතේ. අවුරමසක් පෙත්තෙක් කොග්ගෙන් එතන් ආසිරවානි සවකිය තාංගේ කුඩ කුඩ මිවරෝ එති කොළ දුනියගේ මුරි හැච්ච කවර අග බඩෝ දුනියගේ සෙච්ච මිහාසිලවනි එතන් මසක් කතෙක් කොග්ගෙන් මියා නැගති එතන් කිනෙන් ඉහෙර බඩ තාග බඩෝ ගාඬ වර්තකා ජවා හැරුම් හැදි හොර ගාඬ වර්තකා කිනෙන් ආසිර කුරානේ විස් අග කාණ්ඩ අමිහාර මුස්තහීල සිෆතහ කී ඇයි ෆුරිහමනූ සිෆත ඒ කණ්ඩාලා ෆේ එන්න නොකණ්ඩා එන්නේ එහෙන්න කණ්ඩා එන්නේ එහෙන්න කණ්ඩ උනි කොම්ම සිෆය කි එකලාංගේ ذات ෆුල එකටිග වසිෆය න මුස්තහීල දැන් ජායිස් මිසාලක ඒ බයතකම් වේදාන මිසාලක ජායිස් සිෆ ෆුලත එයි මිසාලක මඛලූකුනා එකලාංගේ දෙමෙදුග ශාමිලවා සිෆ ෆුලත මිසාලක රහීම් අල්ලාහ්ගේ සිෆ ෆුල බස්මේ මි හුන්න බස් කියන රහීම් මස්සද රහීම් أي قرآن قال الله برسول الله صلى الله عليه وسلم نم فرو دفع رحيم صفة فرو دفع لقد جاءكم رسول من أنفسكم حريص عليكم آه، عزيز عليه ما عنتم حريص عليكم بالمؤمنين رؤوف رحيم تنگ رحيم يعني كلي فعلا نسبكم أما إفادة بين صفة فرطة أي جائز تم واجب صفة فرطة أي هم مخلوق شامل نوع سالك خالق خل آه، آه، مي رزاق رحمن من لفظ تهاكو أهمية شامل نوا عدد نين هيكو hen adade ki mena bayan kurban rasulullah sallallahu alaihi wasallam khud bayan kurba adade mi hak ki na bayan kurba allah subhanahu wa taala kalima furutal liye husnuana kaman yo ore duniya ge hori ya hori gahe galamavve ore kando deyavve adi ege iturun hak kando gene unu kamu gavias allah kalima furutal liye husnuana kaman adade qur'an hi hokene kana ge smuruta ka sifa furuta ಜಾತಿಗೊತುಂ ಒಡಿಗೆಂಬುಮೆ ಬುನಫಿಯಾಯಿ ಶಿರುಕೆ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ಹುರಿಹಾತನಗೆ ಜಾತಿಗೊತುಂ ಒಡಿಗೆಂಬೆ ಬುನಫಿಯಾಯಿ ಶಿರುಕೆ එහෙන්නම සකලා ඉල්මී ගොතුන්නා නස්සුග ගොතුන්නා බෙල්ලෙම ගොතුන්නා එස්සම ගොතුන් හුරියතනක වඩගෙන් වේ ඒ 600තුන් වඩගෙන් වේ මොන ෆේමස් දෙන්නේ යකීදා ඒකලාංග උඩුග ඒකලාංග ذات ෆුලාගෙන් වඩගෙන් නවනේ අර්ශුගේ මතීග අර්ශුග මතීග ذات ෆුලාගෙ දැන් බයෙන් ඉල්වරින් ඒ බහොරි ඒ බස් තෙදු ಕೊಫ್ಫಾವೆಸ್ ಮಿಸಾಲಕ ಗುನೂತು ಮಸ್ಸಲೆಯಾಗ ಫತಿಸ್ತಮಾತು ಗುನೂತು ವಿದಾಳವಿಕ ಅನಸ್ಗೆ ಫಾನ್ ತೈರಿ ವಾಕೊಳ್ಗ ಏಕದಿ ಫಾನ್ ಅವಹಾರ ವೆಟಾಗ ಮದ್ದಾಂತ ಫರ್ತಮೆ ಹದಿಸ್ ದೊಯಿಫ್ අන මස්ලකි අනස්කෆානුගේ ෆරාතුන් රිවාවෙන් අස්වා බස්ෆලුත තෆාත් තෆාත් වෙජ්ජේ රිවායතක් කියන්නේ මුල්තරිබ රිවායි මුල්තරිබ රිවායත කිය ලොයිෆ් රිවායත හවතර ගිහිම නේ රිවායත අනස්කෆාන කුදු විදාල ෆුර්දෙන් හුට්ටාර එහෙම අනස්කෆානු විදාල ෆෙන නුනුත් විදාල වේ දැන් ඉල්මෙරින් එතබ්බෑවරු ඉල්මරියක් මිසාලක එතබ්බෑවරු ශාෆි මස්හබ්ගේ එම්මෙන් මිසාලක ඒ හදීස් වලග හිප්පවැගෙන තිබ්බෙවීම ඒ අදී ලොයිෆුකම ගවියස් දැන් ඉල්මරියක දෙවවා ජවාබ කිමස් එන්නතේ දැන් ඒති සොහකමන් හරම බලෑෆියා යකුනුතු ඒක මුරාද කි ක්‍රියාමුදි කුකුරවුමේ පතිස් නමාතු එක ලෙෆන වහර වැඩන් කුමත් දාන්න ක්‍රියාමුදි කුකුරවියේ එයි යකුනු කුනුතුගේ එම්මාන ඒ කුනුතුගේ එම්මාන එමිහම් ක්‍රියාමුදි කුකුරවියේ දෙම්මිසාලක ඉල්වර විදාලන අමස්සෙන් නැතේ එකදාංගේ මි 603 වෙජ්ජා හුරි හතනක බොඩි ගම්වාකම බොනු මස්සලෙන් නැතේ මි මානෙන් වෙජ්ජියා ඒ අල්ලාහ් එම්ම බොඩි අල්ලාහ් අක්බර් කියන හුරි හච්චක වල බොඩේ මුලිය එම්ම හුරි හතන වශාලයන් අල්ලාහ් සුබ්හානහු වතාලා නන් දුනිය මුලි කායිනාත් මර වශාලයන් මාර්ග එකදාංගේ මුප්පුල තෙරේක දුනිය ඔන්න එරු එම්ම හුරි හදි මාලෙක එකදාංගේ වාකම ඒ 603 මුනෆියා මස්සලෙන් නැතේ එමි ගුණෝතු මස්සලයන් විදියා ගොතා එගුණ එත හදිස්ස හකම බොන ෆියම සනතේ එගුණ උත්ගේ තංග මානකි කලිෆාන් කියාම් දේ උකරවුම මිතාංග මුරිහතනක්ගේ වොඩිගතුන් මිහයිසියතුන් බොන ෆියම සනතේ එනම ذاتිගතුන් ඒ දිමාගස් මි දිමාගස් මිතාවස් එතාවස් අල්ලාහ බොන ෆිය එනුබ එනුබ ඒ අල්ලාහ් සුබ්හානහු තාලා කීති කුර්ආන් ග ඛුද් වහී කරවෆන් අල්ලාහ් මන උඩුගා ආමින්තුම් මන් ෆිස් සමායි අන් යක්සිෆ බිකුමුල් අර්ද ෆයිදා හිය තමූර් තියබෑමින් උඩුගාවා ෆරාත බිරුණු ගන්නනී හෙය්යේ එක ළඟ තියබෑමි හුම් බිමක් ගම්බවලව ෆානක අම් අමින්තුම් මන් ෆිස් සමායි අන් යුර්සිල අලයිකුම් හාසිබන් ෆසතඅලමුන කයිෆ නසීර් තියබෑමි උඩුගාවා ෆරාත බිරුණු ගන්නනී හෙ ෆරා හිලාගේ වාර තියබෑමි හුම් මච්ච වෙස්සව ෆානක එම් අල්ලාහ් බයන් කුර උඩුගාවා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අලවන් හිනම් මිනිවන් කුරබ්බම් වගේ ගෙන්නවා යන් හෙම්මි හදන්නවනි අයිනල්ලාහ් කොබෑ අල්ලාහ් යන් හෙම්මි හදන්න ෆිස් සමායි උඩුගාය මච්චන් ඉෂාරේ මච්චෙන් ශාර මච්චෙන් ශාර කරලා ෆිස් සමායි උඩු ගයවන දැන් හදිස් රහමන් අනති මං කලිෆානයි කාකු අන්ත රසූලුල්ලාහ කලිෆාන කල්ලාහ රසූලා කීකේ කලිෆාන හදිස් කරවණ යන් හිම්මියාගේ සාහිබ් මිහාය හදිස් කරවි ආතිකහා ෆඉන්නහා මුමිනා යන් හිම්මිහා මිනිමන් කුරාහේ ඒ නැකි මුමිනකේ මුමිනකේ අල්ලාහ් වාතන්නේ ගිජ්ජ මිහා කි මුමිනකේ කි කි කියන බුනා අල්ලාහ් වීතනන්නේ emme furotama allahun imamamuge terega himene kan tattange allahuge ma'rifa kalange vitan enguma ekalange wujudu gawa kan yagin kuruma mi kan mi kan tattame allahun imamuge terega himene kan ta algono mun allahun imamama lafzu hem bunya kas kama kumde kihinen allahun imamama eba pune kome me kas allahun imamama metimanna kihinen imamama es wal ko fiyaka jawab devene hatar fasmiyaka em me honakanu den jawab allah kihinen imam bani e engenge baji allahun imam banji he goi ege terek emme furatama kama ki Allahu wi tan engun ena ekanaange wujuduga waakan yagin kurun ei waafarate kama wahumennu kaman ei dulum mi budana Allahu we kama ku insanaka gina muslimunaka yaginen nukurave ekanaange waakama yagin waanama faafatakum wasdurus faafe kollagu tosnege ekanaange waakama dulum hame ekane bunani tiwanna Allahu angimama anama kiyuma kiyei minwara kalago minwara gonjehun ei hagiga මින්බර ෆුලා එයි මින්බර ෆුලුම් මිසාලක එන දිමාවා හිතාමයි ගෙමච්චන් නම කියුම් මුසීබාත් මුස්තක්බලන් නම උම්මීදුව ගොතුක කියුම් මනාවගෙන නොවේ ඒ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගොරි එගොත හදීස් වල කුරා බෑ මියනි කමෙවාන්න ගුරුවානුගේ සේරි එගොත එගොතන් නම කියුම් උම්මීදුව ගොතුක මුස්තක්බල මස්සලෙන්නේ එමන ස්වර්ගවන්නානේ නමයි හේවල ෆාමිහිගතරන් තිවන්නවානේ නමයි එගොතන් නම කිමක් මස්සලෙන්නේ නම මි ගෝස්වනී මුසීවාද ජහුනීම මිවෙනි එවැනි කමෙත්ති වන්න කුරි නම මිහෙම් වීහේ එයි මින්වරක් කලකෝ මින්වරක් කලකෝ වෙන ඉරත මින්වර මන් බෝ මින්වර කුර වැෆවා ගොතෙන් එන හෙම්පුන ගෙන්නවා නේන එකන් කුරි නම නුකුරි නම එන කිනන් හෙම්පුන වේනි මින්වර ගොත් බොහනි වැෆවා කමෙන් එයි එහෙම ඒ ගොතන් නම කියුන් ඒ ෂයිතානි අමර්තන් හොලවාදි තලනඩිය හදිසු කුරබන්නේ එපද කන්දත්තා ඒ මුසීවාතෙජ්ජුන් නුරු හේවේ කමෙජ්ජුනිමා ජෙහුනිමා zaga ufar kame jegen mi hakunu kiyan ta nama nuru have kamen ena jehunima nama kiyun e nubayargen en nubayargen enun kamegge massalenne adi maadi vefa gossor kam kas nama kiyun ummide kam gavejjiya misalaka rasulullah hadis rukun law kuntu amiran ahadan an yasjuda li තිමන් කලේෆාන මීහකු මීහක සජිදා කුරුමන් අමරු කුරවිනාම ඒ දේමාසිය අං හිනා අමරු කුරවී මොහේ එනගේ ෆිරිමිහා සජිදා කුරු අමරන්න කුරව අමරු කුරවිනාම එක හලනම කියම කුනේ මස්සලේ නමමි ගෝස්වනි මින්බර් ෆලුන් එන දිමාවිකා මින්බර් ෆලුන් දිමාවිකා මෙත්තාහි නුරු හැවේ කමෙන් එන කුරමති වීම එකම සදාවේ වානමකු තකෙන් එන හොදනම කියෝ එයි إن في حديث بقولني إذا أصابك شيء فلا تقل لو أني فعلت كذا وكذا لكان كذا وكذا تبا مصيبات الجهين وتبا نبناشه تمنى ميوني إبني قتكك كن تكورنا ميوني إبني قتكك فيه ولكن قل قدر الله وما شاء فعل نو تقدر الله وما شاء فعل الله من بركور في قتامي كنا قرأت كور في قتامي كنت أكور فيه فإن لو සබබකී නමකියුමකි එයි තෆ්තහු අමල ෂයිතන් ෂයිතානාගේ අමලතන් හුළුවෑදෙත් හාබඩියේ නමයි එම නම නම නොකිය ආශයිත ආ ඒතෙද නරක ඒගේ එතරේග හූණු ගදවෙගෙන් ගොස් ඒති අල්ලාහ්ගේ හදරත්තන් එදුනි නේවැලුමක හුද්ද දිනුවා හූණු එතරේග ගදවෙගෙන් ගොස් ඒ නරක අන්දාලෙමු රිවායත්තමගේ බෝඩ් එන් හාසාරවන්ද ඒ කුඩ රයික් කුඩ බදලෙවෙගෙන් තිය අලුන් එන් හාසාරවන්ද අන්දාලෙමුණු ඒගේ කුල හුදු කුලයක් බදලි වෙගෙන්දී අලුන්ගෙන් හාසාර වන්දන් අන්දාලේ වුණු ඒ කුල කල කුලයක් බදලි වෙගෙන්දී එහා හුණු ගදන කෑ ගලිෆාන කි කල අලිෆාන ඒ මිහාරු සයින්ස් වරෙන් බස් එබ්බස් වේ එහා හුණු ගද වෙජ්ජ කල වේදාන කම අලිෆාන ඒ මිහාරු හුදින්න ඇගෙන කන්නේගේ එම්මෙ හුණු ගද අලිෆාන අරානේ හුදු කුල හුදු කුල අරානේ මිහාරු දුනියකම ගෙන් කුල එම්මෙ හුණු ගද අලිෆාන අරානේ හුදු කුලා එනවස් දුනියක මින් වල අලිෆාන වල හයිද්දිහ ගුණ හූනු නරකයාග අලිෆා නරකයාග අලිෆානකි කලව අලිෆා ඒක තිරේග හූනු ගදවෙන් ගොස ඇති එදෙනි අල්ලාහ් සුබ්හාන තාලාගේ හදරත නේවැලුම් ග හුද්ද දිනුම දැන් නරකයන් අල්ලාහ් හුද්ද දෙවි හරකු දෙෆහර එෆහර එතරන් අන එෆහර බේරන්නේ වැලුම් හදීස් වල කරන්නේ තිය බෑමී හුන් තිය ඉහ්සාස් කරා හූනු හූනු මූසුමුග ඒ නරක බේරන්නේ වැලුම් වාකමකේ අදි එතරම් ඒතිනේ වේලා අයරුවා එෆිනි වෙගෙන් යදනි දුනියගේ හුරියා හුණු තකේ දමා ගන්න එමසා ගසයන් සොරංග බුනා එච්ච මියනි එවනි ඒ මිහම් මාද්දි ගොතංග මිහම් විස්නානි එන්නුන් අල ගොන විස්නා ජනමි කායනාත් හෙද්දේ ෆරාතුන් එදෙව්වා ෆවා ඛබරු එයියගින් ඛබරකි එයි එයි අල ගොන මෙන්නම් මි ගෛර මුස්ලිම මුස්තෂිම මිහම් බුනා කොස් මාද්දි ගොතංග මේ සුනාමි අයි මියනි එවනි දෙ දෙච්ච ජෙහිගෙන් උපදුණු බාරක්ගේ සබබුන්නේ බින් හෙලුන් අයි මියනි එවනි එච්ච ජෙහම් සබබුන් උපදුණු එච්චෙක්ගේ සබබුනේ ඒ එමිහුන් මුලින් විස්නානි මාද්දි ගොතුන් එමිහුන් නු විස්නාන එහෙන් ගොතක අල්ලාහ් කෝ ෆාක එමිහුන් නු විස්නාන ඒ එමිහුන් දෙකේ ගොතුක එමිහුන් පුරන් නු බෑ කමෙන් නු නු බෑ කන්ත තකෙන් නම කොන් අසාබේ කොන් ෆරාතක් වන්නානේ එහෙම එමිහුන් විස්නානි මුලින් විස් දුනියවි උසුරු මාද්දි ගොතුන් එකම කොමි කායිනාතු හෙද්දේ ෆරාතුන් දෙව්වා ෆවා ඛබර වරියගින් ඛබරෙන් නෝන්නානේ තෙදුවේ කොම්මයක සෑම එහුණකි එගොතවායිච් මෙහර ඉරුග සබබුන් හුණුවා කමක වඤ්ඤා මතිවි වරක වාංජේනි හුණුවා Eka matii warqabani fini. Matii warqabani fini. Ommi agas Allah subhanahu wa ta'ala ge khabaru al gonmente du kuran jeni muslimu kam gawanya science warin ge bahennu emi hum bes e buna ichette du ejja kam gawanya qur'ana sunnatu e bangi etisal. Science warin buna ichette du ejja kam gawanya qur'ana sunnatu e bangi etisal. දැන් එහෙන්නුනේ මිහුම් නවස් පුන වෙනි තසව්වුර. මිහුම්ගේ තසව්වුර. යකින් කමයි කියන බුණානේ මිහුම් බුණා බුණුන්ත කිහවරක දොගු වෙගෙන දාන්නේ. එමෙම සෝදා හෝදන් තත්ත සවරත්තා එමෙම ස්මුණා යකින් කමා කියන ගුණන්ගේ